සුග හසේ නිල්ගුවන පුරා සිංහලෙන් 105.7 රංගිත ශ්‍රී ලංකා ඕ හෝ හෝ සිට සිනමා කවිත්‍රයක සාරාණ ප්‍රාප්තියක මුදලාවලෝකනය. සයුරු නැති ආලෝකේ ගෙන දේවි සංසාරේ සදා සදා රැවුනා රසයෙන් මිහිර දැනුම කැතිව වෙදී ඉතිරි නියමිත සරණ බස්ම වෙනිදා දවසේ ආදරණීය රසයන් බොහොම විඳනීය ආකාරයෙන් විඳ ගන්නට ඔබට අවකාශය හදලා දෙමු. සිංහල සිනමා ගීතාවලියක රස මිහිරයි ඔබ වක්මීගේ වැඩසටහනින් නින්දනය කරන්නේ. ඉතින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ රසය මුල්ම ගීත ඇසුරෙහි ඔබට සමීප කරන්න ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් ආදරණීයව මේ ගීත රස විඳින බඩ අප දන්නා කාරණයක්. ඉතින් ඔබේ ඉල්ලීම් සහිත බොහොම ආදරණීය ගීත පෙළක් අද දවසේදීත් අපි තෝරාගෙන තියෙන බස්මිලි වැඩසටහනින් ඔබට රස විඳින්නේ කරන්නේ. මම හිතනවා මේ ගීත ලයිස්තු දිහා බලපුවාම අපේ බස්මිලි වැඩසටහනේ මෙතෙක් කල ප්‍රචාරය නොවූ චිත්‍රපටවල ගීත පවා දවසේ ඇතුළත් වුණා තිබුණා. ඒ නිසා ඒ ආදරණීය බව ගන්න හැම කෙනෙකුටම ලැබෙවි කියන විශ්වාසයෙන් අපි පළවෙනි ගීතයට යමු. අපි තෝරාගන්නේ 1956 වසරේ මේ මාසයේ 27 වෙනිදා පෙරගත වුණු දෛවී පාකේ චිත්‍රපටයේ මේ ගීතය. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ දෛවී පාකේ චිත්‍රපටය D.W. ජයමාලන් අධ්‍යක්ෂණයත් D.W. ජයමාලන් සතුයි. මේ දෛවී පාකේ චිත්‍රපටයේ කතාව ජනතා වත්පතේ පළමු නවකතාවක් නිර්මාණය වුණ එකක් සුසිර කුමාර මාණිකාරච්චි තමයි නවකතාව වත්පතක ලියතබේ සංගීතකයා ආර්ය චන්ද්‍රසේන දීප රචකයා ඒ.ජේ විශ්වවිසා ෂර්ලි බ්‍රයිට් සමග මොයිදින් බෙන්නේ ගීතය ගායනා කළා චිත්‍රපටයේ රූපරාම රකින් සිටියා මේබල් බ්‍රයිට් සමග සේනාධි රක්කුරුප්පු චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් මේ විජේබල් බයික් සහ සේනාධි රක්කුරුප්පු Thank you. सूरत सुकुमले सुंदर राजनि मंगला सुपल मुको පුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහේ මල්මෙලා පලඳිමුකෝ ඔබ මගේ ඔබ මගේ මා ඔබ ඔබ මගේ විවාහයේ මල් පැලඳ සදා වනර ජනී මාලගතා පිළිගනු මට ආවා සුදංගනාවිය කොයා ප්‍රේම නොවේ

තිබුණ මනේ අදු මම මේ කුඹේ අපේ විවාදයෙන් තවත් ඔබට ඉතාම රසවත් වුණු නැවුම් ගීතයක් වශයෙන් ලබා දෙනවා නැවුම් කිව්වහම බක්මී විල්වටයි නැවුම් දෙන්නේ මේ ගීතය ඔබ අහන පළවෙනි වතාව වෙන්න පිළිවන් මේ ගීතය අපි උපුටා ගන්නේ 1963 වසරේ සැප්තැම්බර් මාසයේ 4 වෙනිදාට ඉරගත වුණු සුදුසුනේ කළුවනා චිත්‍රපටය. චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළා රොබින් කම්පෝ. සුනිතා විගසුන් සමග බණිකස් ෆර්නෑන්ඩෝ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා සංගීතවත් කළා ආචාර්ය ප්‍රේමසිරි කිංගාකයන් ගීත රචකයා චිත්‍රනන්ද අභිෂේකර ගීත ගායනා කරනවා කලාශූරි ලතා වල්පොල මේ රූපරාමයේ ගතින් සිටියේ සුනිතා දියසිංහ තාත්තා වල්පොලියන්ගේ හඬ 1973 වසරේ තිරගත වුණු ඒ චිත්‍රපටයේ හිමිවරු ගීතය රස විඳිද්දී අපිට කොයි තරම් දැනුණාද ඒක මම හිතන වචනෙන් කියන්න බැරි තරමට මේ තමයි වත්මීගේ විශේෂත්වය මුල්ම ගීත ඔබට රස විඳින්න ලැබෙන නිසා අපි යනවා තවත් ඉතාම රසවත් වුණු ගීතයකට මේ ගීතය අපි තෝරාගන්නේ නලගින චිත්‍රපටයේ 1960 වසරේ ජූලි මාසයේ 17 වෙනිදා තිරගත වුණේ නලන්දන චිත්‍රපටියට කතා පාදක වෙනවා හින්දුස්ථානි චිත්‍රපටයක් වුණු හිල් ස්ටේෂන් චිත්‍රපටයේ කතාව චිත්‍රපටය නිෂ්පාදනය කළා ඇක්ෂන් නායකම් අධ්‍යක්ෂකවරයා එල් එස් රාමචන්ද්‍ර සංගීතවත් කළා ගීතේ ගායනා කළා ආ මුත්තුසාමි දීපද රචකයා ඩබ්ලිව් බෙනඩික්ට් ෆර්නැන්ඩෝ ලිනාසිල්ලා වගනගන උත්සවන රුක්මනී දේවි ප්‍රධාන සංකේතවරපෑමේ නලගන චිත්‍රපටියේ මේ ගීතය අගන රූපරාමයේ ගීත ගාන කරන බලපෑවා වගනග උත්සවන Thank you.

तुम से ही नमवा आते प्रेम खूब चला तू तुम से नमवा आते प्रेम खूब चला माता मगा මගේ මපාලුමා Thank you.

Thank you. ඔබේ අදහස් යොමු කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබ අහන්න කැමති ගීත තියෙනවා නම් අපිට පැහැදිලිව ඒ ගීත නම් කරලා යොමු කරන්න පුළුවන්. ඉදිරි වැඩසටහන් වලදී ඒවා රසව දෙන්න ඔබට ලැබෙවි. ඒ වගේම දෙවෙනි සතියේ ආදරණීය රසිකයා රසිකා බවට ඔබට පත් වෙන්න පුළුවන්. ඔබ කරන්න ඕනි ඔබ කැමති ගීත නමයක් අපේ ලිපිනයට ලියලා විශේෂයෙන් ඔබේ දුරකථන අංකයකට සහිතව අපිට ලිපියක් යොමු කරන එක. මම හිතන්නේ අවස්ථාව මැදිරියට ඇවිල්ලා ඔබ ඇයි මේ ගීතවලට ප්‍රිය කරන්නේ එන්න මේ වගේ කරුණු සහිතව අපිට මේ වැඩසටහනේ ඔබට අවස්ථාව ලබා දෙන්න පිළිවන්කම ලැබෙනවා. ඉතින් මේ සතුටින් බාරගන්න කැමැති අයට තමයි අපි ආරාධනාව කරන්නේ. පිළිපිනේ තමයි නිෂ්පාදක බක්මීවිල්ලුව සංගීත ශ්‍රී ලංකා ගුවන්විදුලිය සම්බුන. එනම් අද ගීත කීපයක් අපි යවුවා. ඒ ගීත මේකක් ඔබේ හදවතට සමීප වෙන්න ඇති බොහොම ආදරණීය වශයෙන් මිතු අපි යමු ඊළඟ ගීතයට මේ ෂාල් පොන්සේකා ගායනා කරන ගීත චිත්‍රපටය චරිත රංගාලි එක්ගස්තනකේ මාස්මන් යාතනිකා නිෂ්පාදනය කරන මේ චිත්‍රපටය නිෂ්පාදකවරුන් හය දෙනෙක් ගීතා කුමාරසිංහ ෆ්‍රෙඩි සිල්වා ලැරන්ස් විජේවර්ධන ඇන්ටනොඩ් සිල්වා සමත් ගුණතිලක සමග මාසින් එස් සිල්වා අධ්‍යක්ෂණය කළා මොහොසින් සිල්වා සංගීතවත් කළා දීප රචකයා මේ ගීතේ චාර්ල්ස් විජේවර්ධන ගීත කුමාරසිංහ සමග සමග්‍රතික ප්‍රධාන චක්‍රවර්තී චලිත වංගාලි චිත්‍රපටයේ මේ ගීතේ ගාන කරමින් රඟපෑවේ කුමුදු මලීද ඉදිවා Thank you. විදිහට අපි ඔබට තාම රසවත් වුණු ගීත වක්මිල්ලුවට සිනමා සිනමාවෙන් තෝරාගෙන ඉදිරිපත් කරන විට අපිට හම්බ වෙනවා තවත් එවැනි රසවත් ගීතයක් සීයේ නෝට්ටුව චිත්‍රපටයෙන් තමයි මෙතුණ මේ ගීත අපි උපුටා ගන්නේ 1971 වසරේ සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා තමයි චිත්‍රපටය පෙරදකවන්නේ. හෙළදිව ෆිල්ම් මාර්ක්ස් වෙනුවෙන් එස්.පී.එස්. සෝමරත්න චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළා කේ දඩු පෙරේරා. සංගීතයක් කළා ආචාර්ය ප්‍රින්සු කේමදාසයන් ගීත රචකයා ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. ගීත ගායනා කළේ මිල්ටන් මල්වාරති. චිත්‍රපටයේ ප්‍රධාන චරිතවල පැවවා චෝ අභිවික්‍රම ශ්‍රියාන් නමරසේන රොක්මනී දේවි ඇන්ටනි සීග පෙරේරා සමග ලෙටිෂා ඉරිස් මේ ගීතය ගායනා කළ චිත්‍රපටයේ රංගපෑවා චෝ අධික්‍රම නැතිනේ ගෝතිලන්නද ආත්මගණන පෙරුම් පුරා නැවතුම් කලකට යන ගමනද මේහා පුරා සියල්ල කාලය සමගින් බබලේ නැවතී දෙන්නත් සමරුව කාලය පසු කර හැමදාම පවතී අංගද සංගලෙ නැති පෙර පතුරම යාලන රූපිකා වචනය ඔබ ගතහොත් ඇති මාගේ ජීවිතා කිව්වට මොකද කවුරුත් වෙනවද පාරාජිකා ලක්ෂණ සීනේ දෝත්ලන්නද ආසවන ලක්ෂරුම් පුරා නැවතුම් කලකට යන ගමනද මේහා පුරා සියල්ල කාලය සමගින් දැබලී නවතී එන්ගත් සමරුව කාලය පසු කර හැමදාම පවතී Thank you. දුන් හදවත සමගින් හිතු කල්පෙහින්න තව දස්කත නැජීවත් වීමේ අරිමග දන්නා ලස්සන සීනය දෝත් නිලන්නට ආත්මවන නත්තරුම් පුරා තව තුන්කලකට යන ගමනද මේහා පුරා ඒකම සියල්ල කාලය සමගින් බබලී නවතී නින්දක සමරුව කාලය පසු කර හැමදාම පවතී जगड़ में तू पर बटुर में लाल रूपिका जीवत ने जत हुत मागे जीविका तू अदमत दे कौल जीवन बद पाराज का නැත්නම් සීමය දෝෂයන්ට ආත්මදලනක් පෙරුම් පුරා නැවතුම් කලකට යන ගමනද මේහා පුරා ඒකම සියල්ල කාලේ සමගින් බදලී නවතී දෙන්දතු සමරුව කාලය පසු කර හැමදාම පවතී මේ වගේ රචනානේ ස්කරදෙන්න ඔබට අපේ ඒ වගේ ගීත රසවිඳ ලබා දෙන විට මෙන්න මේ ගීතයක් මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැමති වෙන ගීතයක් අපි තෝරාගෙන තියෙන සුජාතා පෙරේරා මහත්මිය ගායනා කරන ගීතයක් බඩුත් එක්ක හොරු චිත්‍රපටයෙන් ගීතය උකටා ගන්න 1969 වසරේ ජූන් මාසයේ 17 වෙනිදා පිරගත වුණා. චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ වවන් සේනවීර කඩපති චිත්‍රපට බිඳුවේ බඩුත් එක්ක හොරු සංගීතකලා ඒකම ප්‍රේමරත්න දීපක රචකයන් හා ලෙජ්ජාසිංහ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ජෝබේ ක්‍රම ගාම්නි කොන්සේකා වළු නායකකාර ජීවරාම කුරුපුල සූර්ය ජානකි කුරුපුල සූර්ය ඒ දාසන් කුණසේකර මේ ගීතය සදංගු නිරූපණය වන්දතාවා ගාම්නි කොන්සේකා ශෝධනක්‍රම වලින් නායකාද ජීවරාමේ කුලකෝවේ සමග ජානකී කුලකෝවේ ඉදිරි සමහරලාට ලබා දෙන්න බැරි වෙවි. හැබැයි ඉදිරි සතිවලදී ඔබ ඉන්න කීප එකිනෙක අපි වැඩසටහන වලට ඇතුළත් කරන නිසා දිගටම අපේ වැඩසටහන අහගෙන හිටියොත් ඔබේ ඉල්ලීමත් අපිට ඉටු කරන්න පිළිවන්කමක් ලැබෙලා ඔබට වශයෙන් දෙන්නත් පුළුවන්. ඉතින් මේ ආරාධනාව කරනවා වගේම මේ සිංහල සිනමා පිළිබඳව ඔබ ගාව යම් තොරතුරු තියෙනවා මේ රසබර අධ්‍යක්ෂ අපිට ඊරවන්න එපා තියෙනවා මේ දේවල් අපි යොමු කරන්න අපත් කරනවා. විශේෂයෙන් බක්මීන වැඩසටහන ආදරණීය වස්තුන්ගෙන් අපි ඊළඟට යමු 1997 වසරේ නොවැම්බර් මාසයේ 7 වෙනිදා කරගතුණු වීසි දැන චිත්‍රපටයෙන් පුටාගත්තු ගීත රසවිඳින චිත්‍රපටයේ නිෂ්පාදනය කළ ඊයේ චිත්‍රපට දෙනුයි සරණා ඉදිරිසින්න අධ්‍යක්ෂකවරයා දීපද රචකයා එච්.ඩී. ප්‍රේමරත්න සංගීත කලාවෝහි ජීවිතය ගීත ගායනා කලා විශාරද ගුණදාස කපුගේ අනුශාසනාව දක්ෂණය කදී වසන්ති චතුරාහන් රොබින්සන්ගේ ආදීන චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ මේ ගීතය ගාන කරමින් චිත්‍රපටයේ ඉදා රඟපෑවා දක්දින් ජයසූරිය තව ගීත දෙකක් අහන අද දවසේ කාල වේලාව තිබේ කියලා මම විශ්වාස කරනවා. ඒක ගීතයක් ඉතාම රසවත්ුණු ගීතයක් කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කරන මේ ගීතය අපි ලලිත් මහත්තයා පුටා ගන්න 1971 වසරේ මාර්තු මාසයේ 29 වෙනිදා තිරගත වුණු කුරුළු බැද්ද චිත්‍රපටයෙන් 1955 සිට 1957 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඉතාමත් ජනප්‍රිය වුණු ගුවන්විදුලි නාටකයක් කුරුළු වැද්ද. ඒ නාට්‍යයේ ඉතාමත් ජනප්‍රියත්වයෙන් මත මේ කුරුළු වැද්ද චිත්‍රපටය චිත්‍රපටයක් විදිහට අපේ සිංහල සිනමා රාජ්‍යයට නිෂ්පාදනය කළ ජෝන් මැත්සුන්ග අධ්‍යක්ෂකවරයා එල්.එස්. රාමචන්ද්‍ර දානන්ද ගුණවර්ධන පුණ්‍යහිමිදෙවිය මේ චිත්‍රපටයේ ප්‍රධාන සත්‍ය රංගපෑවා මේ චිත්‍රපටයේ ගීත ඉතාමත් ජනප්‍රිය වුණා. මේ ජනප්‍රියත්වය මත චිත්‍රපටයට අඩංගු වුණු ගීත නැවත වරක් පටිගත කරලා වෙළඳපොළට මේ නිෂ්පාදකයන් විසින් පැතිරදා හැරියා. මේ ඔබ අහන මේ ගීතය අද ඔබට අහන්න පුළුවන් වෙන්නේ අර නැවත වරක් පටිගත කරලා වෙළඳපොළට මුදා හල ගීතය. නමුත් දැන් ඔබට අහන්න පුළුවන් වෙනවා කරුණාරත්න දේශකයන් විසින් දීපක රචනා කළ ඒ මුල්ම ගීතය මේ කුඩුබද්ද චිත්‍රපටයේ ගීතය මාතවර අපිට කළ ගීතය නෙවෙයි මේ රූපනාමයේ රංගපෑවේ එදා පුණ්‍ය පින්දින්නේ විශ්වාස කරන්න පුළුවන්. අදවසේ ලංකාවට අවසන් ගීතය අපි සීතල වතුර චිත්‍රපටයෙන් ප්‍රවාහන්නේ. මේ චිත්‍රපටය 1966 පෙරගත වුණු චිත්‍රපටයක් මාර්තු මාසයේ 11 වෙනිදා. චිත්‍රපටයේ භූලෝක චිත්‍රපට භූමියේ එල්.ඒ. දාවිත් සිංහ නිෂ්පාදනයක් අධ්‍යක්ෂණය කළ ධර්මශ්‍රී කල්දේරා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ශේතන් සිල්වා අනුලා කරුණාතිලක එච්.ඩී. කුලතුංග සමග ගාමිණී ෆොන්සේකා මේ ගීතය චිත්‍රපටයේ පසුබිමින් ගෑන ගීතයක් සංගීතෝත්කලන ආචාර්ය ප්‍රේමසිංහ කේමදාස දීපක රචකයන් ජෝර්ජ් ඉස්මි ප්‍රාණසනීය ගීත ගායනා කළ පඬිතුක අමල් වේදනා. මෙතන මේ ගීත සමගින් අපේ අද දවසේ බක්මීඩ වැඩසටහන සමුගෙන යනවා. ඔබට පිළිවෙලක් මතක් කළා වගේ ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත අහන්න තියෙනවා අපි යොමු කරන්න. අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී වෙල්ලුව රණජිත් ශ්‍රාන්තා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී වෙල්ලුව රණජිත් ශ්‍රාන්තා ගුවන්විදුලිය දඹුල්ල. බොහෝසුති අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්පටුව ඔබ සියලු දෙනාට දරුවන් සරණයි.